සත්‍යයා මේ සංසාර ගමන යෙදෙන්නේ දුක සැපක් හැටියට සලකාගෙනයි. අවිද්‍යාවත් තණ්හාවත් නිසා ඇතිවන මේ විපරීත සංඥාවට කෙනෙක් යට වෙන හැටි අද මේ මාත්‍රිකාගරගත්තු ගාථාවෙනුත් ඊට අදාළ නිදාන කතාවෙනුත් පැහැදිලි වෙනවා ඇති. කෝලිය රටේ කුණ්ඩදාන වනයේදී තිලෝගුරු බුදුරජාන් වහන්සේ මේ ගාථාව දේශනා කර වදාළේ සුප්පවාසා කියන උපාසිකාව සම්බන්ධයෙන්ුයි. සුප්පවාසා කෝලිය දින යනමින් ධර්මයේ හැඳින්වෙන ඒ තැනැත්තිය සීවලි මහරහතන් වහන්සේගේ මවයි. ලාභීන් අතර අග්‍රතනතුරු ලබාගත්තු සීවලි මහරහතන් වහන්සේ ජීවිත ලාභය ලබාගත්තේ නම් මහා දුක්ඛන්දරාවක් මැදයි. මොකද හත් අවුරුදු හත් දවසක් මව කුසේ ගත කළා. සීවලි හාමුදුරුව පොඩි කාලේ. ඒ අන්තිම හත් දවස ඒ මෑණියන් ඊ타මාත්ම කටුක ප්‍රසව වේදනාමින්දා ධර්ම මූඩව. ඒ අවස්ථාවේදීත් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති යත නැතිය. ධර්මානුකූල විතර්ක තුනක් මගින්, සිතවිලි තුනක් මගින් ඒ කටුක වේදනාව මිද දරාගත්තා. ඒක සඳහන් වෙන්නේ මේ විදිහටයි. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා යෝ ඉමස්ස ඒව රූපස්ස දුක්ඛස්ස පහානාය ධම්මං දේසේති. මෙබඳු මේ දුකක් ප්‍රහාණය කිරීම සඳහා ධර්මයේ දේශනා කරන්නා වූ ඒ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධය. සුපටිපන්නෝ වතසෝ භගවතෝ ශාවක සංඝෝ යෝ ඉමස්ස ඒව රූපස්ස දුක්ඛස්ස පහානාය පටිපන්නෝ මෙබඳු මේ දුක ප්‍රහාණය සඳහා පිළිපන්නා වූ ඒ ප්‍රතිපදාවට බැස්සා වූ ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒකාන්තයෙන් සුප්‍රතිපන්නය සුසුකං මත තං නිබ්බාණං යත්ථිදං ඒව රූපං දුක්ඛං න සංවිජ්ජති මෙවැනි මේ දුකක් දකින්න නොලැබෙන ඒ නිවන ඊ타ත්ම සැපයකි කියන මෙන්න මේ විතර්ක තුන තුලින් මේ ධර්මානුකූල සිතිවිලි තුන තුලින් ඒ තැනැත්තිය අර කටුක වේදනාව විඳ දරාගත්තා. ඊළඟට ඒ තැනැත්තිය තමගේ ස්වාමි පුරුෂයාට කතා කරලා කිව්වා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මගේ වචනෙන් වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගේ සුව දුක් විමසන්න. විමසලා මෙන්න මේ විදිහට දන්වන්න සුපවාසා කෝලිය දියණිය හත් අවුරුද්දක් දරු ගැබක් ඇතිව ඉඳලා දැන් මේ හත් දවසක් කටුක ගර්භ මූඩ ඒ දුක් අඳිනවා. නමුත් මෙන්න මේ විදිහේ විතර්ක තුනක් මගින් ඒ වේදනාව නිද දරා ගන්නවා කියලා. ඉතින් මේ ඒ සුපවාසාවගේ හාමි පුරුෂයාත් ගිහිලා බුදුරජාණන් වහන්සේ හමු වෙලා ඒ පණිවිඩය ඒ විදිහටම ප්‍රකාශ කළා. ප්‍රකාශ කළ හැටි බුදුරජාණන් වහන්සේ එක වාක්‍යයයි ආශිර්වාද වශයෙන් ප්‍රකාශ කළේ සුඛිනී හෝතු සුපවාසා කෝලිය දීතා අරෝගා අරෝගං කුත්තං විජායතු සුපවාසා කෝඩිය දිනිය සුවපත් වේවා. නිරෝගීව නිරෝගී පුත්‍රයෙකු ප්‍රසූත කරාවා. ඒ ඒ ක්ෂණයෙන්ම ඒ සුපවාසා සුවපත්ව ඒ දරුවෙකු ප්‍රසූත කළා. ඉතින් මේ ස්වාමි පුරුෂයා ගෙදර යනකොට මේ ආශ්චර්යය දැකලා මේක මහා ආශ්චර්යවත් අద్భుත දෙයක් තථාගතයන් වහන්සේගේ අනුහස මේ මේ ප්‍රකාශ කළ වචනයෙන්ම මේ තරම් සහනයක් ලැබුණා කියලා ඒ ස්වාමි පුරුෂයාත් බොහොම සතුටටපත් වුණා. ඊළඟට සුප්පවාසාව ස්වාමි පුරුෂයාට කියනවා දැන් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ වගේ ආරාධනාවක් කරන්න. සුප්පවාසා කෝලිය දෙන දැන් නිරෝගීව දරුවෙකු ප්‍රසූත කරලා සිටිනවා. ඒ සුපවාසාව භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට සද්දිනක දාණය පිළිගන්න ආරාධනා කරනවා කියලා. ඉතින් මේ ස්වාමි පුරුෂයා ආයෙත් ගිහිල්ලා බුදුරජාන් වහන්සේට මේ කාරණය සැලකලා අර සුපවාසාව වෙනුවෙන් දාන ආරාධනාව කළා. ඒ වෙලාව වෙනකොට බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේට වෙන ආරාධනාවක් ලැබිලා තුණා එක්තරා උපාසකයෙකුගෙන්. ඒ උපාසකයා මහා මුගලන් මහරහතන් වහන්සේගේ උපස්ථායකයෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ සුවිශේෂ වැඩක් කළේ මෙතෙන්දී මහා මුගලන් තෙරුන් වහන්සේට එන්න කියලා මොග්ගල්ලාන ගිහිල්ලා අන්නේ උපාසකයාට කියන්න සුපවාසා කෝලිය දින මේ හත් අවුරුදු හත් දවසක් මෙහිම ගර්භයක් දරාගෙන ඉඳලා දැන් සුවපත්ව සිටිනවා. ඒ තැනැත්ති මෙහිම ආරාධනාවක් කරනවා හත් දිනකට. ඒ හත් දවස ඊළඟ හත් දවස ඒ තැනැත්තියට බාර දෙන්න ඔබේ දාණය පස්සට දාන්න කියලා. මුගලන් මහරහතන් වහන්සේත් ගිහිල්ලා අර උපාසකුන් හැට කිව්වා මේ ඉල්ලීම කළා. එතකොට මේ උපාසක මහත්මයාත් එක්තරා ඥානවන්ත කෙනෙක් නිසාදෝ මෙන්න මෙහෙම කියනා කිව්වා ස්වාමීනි ඒ මුගලන් මහරහතන් වහන්සේට ආරාධනා කියලා ප්‍රකාශ කරනවා ස්වාමීනි ඔබ වහන්සේ මට කාරණා තුනක් ගැන අප වෙනවා නම් මම මගේ දාන වාරය සුපවාසයට සාට බාර දෙනවා මොනවද කාරණා තුන වහන්සේ සහතික වෙන්න ඕන මගේ වස්තුව භෝගය සම්පත් හත් දවසක් තුල නොනැසී පවතිනවා කියලා ඒ වගේම මගේ ජීවිතය නොනැසී පවතිනවා කියන දෙවෙනි කාරණය ගැනත් අප වෙන්න ඕන ඒ වගේම මගේ ශ්‍රද්ධාව ඉවත් නොවී තිබෙනවා කියන ඒකත් සාතික වෙන්න ඕන කියලා ওই තුන් කාරණයක් කියන සාතික වෙන්න කියලා මොගලන් මහරහතන් වහන්සේට කිව්වා. මොගලන් මහරහතන් වහන්සේ කියනවා උපාසකයා මට ওইන් කාරණා දෙකක් ගැන සාතික වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණය නම් තමයි සාතික කරගන්න ඕනේ. මොකද්ද? මට පුළුවන් මහා මොගලන් මහරහතන් වහන්සේ මේ පින්න තුන් දාන්න මහා 이르දිමත් දෙමතුන් අතර ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ උන්වහන්සේට පෙනෙන්නේ නැති උන්වහන්සේ කියනවා මට සාතික වෙන්න පුළුවන් ඔබගේ වස්තුව මේ හත් දින තුල නොනැසී පවතින බවට ඔබගේ ජීවිතය නොනැසී පවතින බවට නමුත් ශ්‍රද්ධාව ඔබටම අයිති දෙයක් ශ්‍රද්ධාව ඔබට අයිති දෙයක් ඔබම වගේ කියන්න ඕන එතකොට අර උපාසකුන් නැත්තේ වගේම ඥානවන්තව ප්‍රකාශ කරනවා හොඳයි ස්වාමීනි ඔබ වහන්සේ මට ඒ දෙක ගැන ස්ථිර වෙනවා නම් මම ඒකට කැමැත්ත දෙනවා සුපවාසාවයි කලින් මේ දාණය පූජා කරාවා මම පස්සේ දානි පූජා කරන්න බාර ගන්නවා කියලා. ඔන්න ඉතින් මොගලන් මහරහතන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේට ඒ කාරණය ප්‍රකාශ කරාට පස්සේ ඉතින් අර සුපවාසාවත් පසුදින බොහොම ඉහළින්ම ඒ දාන කටයුතු සූදානම් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට සියතින්ම ඒ දාණය පිළිගන්නවා. ඒ වගේම අර මේක ආශ්චර්යවත් සිද්ධියක් අපිට මේ සමහර විට කෙනෙකුට සැක හිතෙන්නත් පුළුවන්. අර ඒ කුඩා දරුවත් බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලා වැඳෙව්වා කියලා සඳහන් වෙනවා. වැඳෙව්වා පමණක් නෙවෙයි ඊළඟට වැඳගෙන යන අතර ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේට වඳින අවස්ථාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දරුවට ආමන්ත්‍රණය කරලා කියනවා දරුව ඔබ සුවසේ ඉන්නවා කියලා හිතනවා. කිසි දුකක් එහෙම කරදරයක් නැtei කියලා. මේ සාමාන්‍ය සුව දුක් විඳින වශයෙන් මේ පොඩි දරුවට කිව්වේ. එතකොට මේ දරුවා උත්තර දෙන කොහොමද? ස්වාමීනි මට මොන මොන සැපයක්ද? හත් අවුරුදු හත් දවසක් ලේ කලයක් තුල හිටපු මට මොන සැපයක්ද කියලා මේ දරුවා කිව්වා කියනවා. ඉතින් මේක සාකච්ඡා කරන අහලා අර සුප්පවාසා කෝලියදීන ඉතාමත්ම සතුටට පැම්පත් වුණා. මේ තරම් පින්වන්ත කෙනෙක් නේද මේ විදිහට මේ සාරිපුත් මහ රහතන් වහන්සේක සාකච්ඡා කරන්න කියලා ලොකු සතුටටපත් වුණා. එතකොට ඒක දැකලා බුදුරජාන් වහන්සේ සුප්පවාසාවගෙන් අහනවා. මොකද සුප්පවාස කැමතිද මේ වගේ තවත් දරුවෙක් ලබන්න කියලා? ඔන්න එතකොට සුප්පවාසාව කියනවා. මේ කාලේ බොහෝ මෑණිවරුන් කියනවා වගේ. එක දරුවෙක් නෙවෙයි මට හත් දරුවෝ හත් දෙනෙක් ලැබුණත් මේ වගේ දරුවෝ ලැබුණත් මම කැමතියි කියලා. ඔන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේ අර අපි කලින් ප්‍රකාශ කළ ධාතාව වදාළේ. අසාතං සාත රූපා. ඒක උදාන ධාතාවක් හැටියට ප්‍රකාශ කරන්නේ උදානව කියලා කියනකොට අපි කියන්නේ ප්‍රීති වාක්‍යයක් කියලා. ඉතින් ප්‍රීති වාක්‍යයක් කිව්ව පමණින් අපි හිතන්න නරකයි. ඒක බුදුරජාණන් වහන්සේ අර සුපවාසාවගේ වචනය අනුමත කළා කියලා. ධර්මානුකූලව ඒක දිහා බලලා කරන අනුශාසනාත්මක ප්‍රකාශනයකුයි මෙන්න මේ ගාථාව තුල තියෙන්නේ. අසහතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්තං අතිවත්තති. අසහතං සාත රූපේන සුවදායක නොවන දේ සුවදායක ස්වરૂපේනුත් පිය රූපේන අප්පියං අප්‍රිය වූ දේ ප්‍රිය ස්වરૂපේනුත් දුක්ඛං සුඛස රූපේන දුක සැපයේ ස්වરૂපේනොත් පමත්තං අතිවත්තති ප්‍රමාද වූ පුද්ගලයා ඉක්මවා යනවා යට කරනවා කියනෝ මේ කාරණයයි මේ සරල ගාථා තුල තියෙන. ඉතින් ඒ කියන්නේ මේ පින්නතුන්ටත් යමක් හිතා ගන්න පුළුවන්. ඉතින් මීට අමතරව අපිට ඉතින් කියන්න තියෙන්නේ දැන් මේ පින්නතුන් පොතිකුත් අහලත් ඇති ඔය සීවලි මහරහතන් වහන්සේ පිළිබඳ මහා පුණ්‍යවන්ත ලැබීම් පිළිබඳ අග්‍ර ස්වාමින්වහන්සේ මේ බොහෝ පින්නතුන්ගේ ගෙදර වල පින්තූරත් එල්ලලා තියෙන සියලි මහරහතන් වහන්සේගේ. නමුත් අර පැත්ත ගැන වැඩිය හිතන්නේ නැහැ. අර දුක්ඛන්දරාව ගැන ජීවිත ලාභය ලබා ගත්තේ කොයිතරම් දුක්ඛන්දරාවක් මැදද කියලා. හොඳයි ඒකටත් යටින් යම් කිසි කර්මයක් තිබෙන බව බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවක ප්‍රකාශ කළ ඒක ජාතක පාළියේ අසාත රූප ජාතක නම් සංගින්න හැඳින්වෙනවා. සංඝයා වහන්සේලා රැසුණු අවස්ථාවක සාකච්ඡා කරන බව පිය වෙනවා. අනේ මේ මව් පුතුන් දෙන්නා කොයිතරම් දුකක්ද මිදලා තියෙන්නේ මෙච්චර මේවා අග්‍ර මේ සයවලි ආතන් වහන්සේ මේ පුඩා කාලේ කියලා එහෙම කතා කරන අතරේ බුදුරජාණන් වහන්සේ ධර්ම සභාවට ඇවිල්ලා ඒක ගැන අහලා ඊළඟට ඒකට අතීත ප්‍රවෘත්ති මේ විදිහට අය දක්වලා තියෙන්නේ. ඒ බෝධිසත්වයන් වහන්සේ අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ පුත්‍රයා හැටියට ඉපදිලා ඒ රජ කරන අතරේ කොසල් රජ කොසල් රජුරෝ ඊට වඩා බල සම්පන්නව ඇවිල්ලා ඒ රට රාජ්‍ය උදුරගෙන ඒ රජුරෝ මරලා විසව තමන්ගේ අග මිහිසුන් කරගෙන ඒ වර්ණස්නිවර අධිපතිකම කරන්න පටන් ගන්නකොට අර පුතා ඒ වාරි මාර්ගයේ මගින් පලා ගිහිල්ලා ඔය නගරවල තියෙනවනේ වතුර ගලාගෙන යන ඒක මගින් හැංගිලා පලා ගිහිල්ලා සේනාව රැස් කරවලා නැවතත් ඇවිල්ලා මේ තමන්ගේ රාජ්‍ය ලබා ගන්න සටන් කරන්න මේ කුසල රජුණට දන්වා ඇරියා අපිට මේක රාජ්‍ය දෙන්න එහෙම නැත්නම් යුද්ධ කරන්න කියලා. ඒ කාරණය ඉතින් රජ්ජුරුවෝ එකට මේ යුද්ධ කරන්න සූදානම් වෙනකොට අග මිනිසුන් තමන්ගේ ඒ කුමාරයාගේ මව රහස් පණිවිඩයක් යවුවා යුද්ධ කරන්න ඕනේ නෑ. මේ නගරය වටලා ගන්න. නගරය වටලා ගත්තට පස්සේ මිනිසුන්ට කන්න බොන්න නැතුව අන්තිමට මේ කට්ටිය निराහාර කරලා අල්ලගන්න පුළුවන් නගරය කියලා. ඒ අදහස දුන්නා මම. ඉතින් මේ පුත්‍රයාත් ඒ විදිහටම හත් දවසක් නගරය වටලාගෙන ඉන්නකොට මේ මිනිසුන්ට කර කියාගන්න දෙයක් නැතුව අන්තිම අර කොසල් රජුව මරලා හිසගෙනත් දුන්නා. ඉතින් අන්න ඒ විදිහට ඒ ප්‍රශ්නේ විසඳුණා. නමුත් අන්න ඒ අකුසලයයි එතනකොට දක්වන්නේ අර මෑණියන් දුන්න උපදේශ හිර කරලා අර විදියට निराහාරව තබලා රාජ්‍ය ලබා ගන්න දුන්න උපදේශ නිසා ඒ අනුගමනය කළ පුතාගේ ඒ කර්මය ඔන්න ඔය විදියටයි විපාක දුන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. අන්න එතකොට ඒ කර්ම විපාක පිළිබඳවත් යම් කිසි අංශයක් ඒ තුලින් හෙළි වෙනවා. දැන් ඊළඟට අපි ආයිත් මෙන්න මේ කතාවේ තවත් වැදගත් පැත්තක් එලි කරගන්න බලමු. අර නිකමට වගේ කියවුණු නමුත් අපිට පේනවා අන්න අර උපාසකුන් නැහැ මුගලන් මහරහතන් වහන්සේත් අතර කිරුණු අර සංවාදයේත් යම්කිසි ගතයුත්තක් තියෙන බව අර උපාසක මහත්මයා දාන වාරය බුදුරජාණන් වහන්සේ කිව්ව බලියටවත් දෙන්න සූදානම් වුණේ නැහැ. ඒ උපාසකුන් නැහැට සැක ඇති වුණා. මේ හත් දවස ගෙවි යනකොට යම් විදියකින් මට දන් දෙන්න පොරොන්දු වුණාට දන් දෙන්න ධනෙ නැති වුණා. මගේ ජීවිතය රැකුන්නේ නැති වුණත් ඒ ඔක්කොම වගේ නෙවෙයි ශ්‍රද්ධාව නැති වුණා. කොහොමද මන් දන් දෙන්නේ කියලා එහෙම හිතලා තමයි අර විදිහේ අප වෙන්න කියලා ඉල්ලීමක් කළේ. මුගලන් මහරහතන් වහන්සේ තන ධර්මානුකූලව එතන යමක් අපිට ගන්න තියෙනවා. අච්චර මහා 이르දිමත් අනුභව සම්පන්න වුණත් වෙන කෙනෙකුගේ ශ්‍රද්ධාව ගැන අප වෙන්න බෑ. අන්න එක ධර්මයේ වැදගත් කාරණයක්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල තිබෙන ශ්‍රද්ධාව අන්ධ භක්තියක් නොවේ. කාටවත් වහල් වෙලා දීන වෙලා කරන දෙයක් නෙවෙයි. ඒක Tamanට අයිති දෙයක්. Tamanම වග කියන්න ඕන. ඒ කාරණේට මේ මෙතන මුගල මහරහතන් වහන්සේගේ වචනේ ඇත්ත වශයෙන්ම බුද්ධ වචනයට අනුකූලයි. මොකද ධර්මයේ තැන්වල සඳහන් වෙනවා මේකට අදාළ දේවල්. දැන් විශේෂයෙන්ම විමංශක සූත්‍රය කියලා සූත්‍රයක බුදුරජාණන් වහන්සේ වෙන එකක් තබා සංඝයා වහන්සේලාට කියන්නේ අනුන්ගේ සිත් බලන්න ශක්තියක් නැති භික්ෂුවක් විසින් තථාගතයන් වහන්සේ පිළිබඳව පවා ඇසට කනට අසු වෙන දේවල් පිළිබඳව පරීක්ෂණයක් කරලායි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන කියලා ඒ විදිහට වදාරලා තිබෙනවා. එතකොට ජීවමාන බුදුරජාන් වහන්සේ තමන්ගේ සංඝයා වහන්සේලාට පව ආරාධනා කළා. මගේ අඩුපාඩුවක් තියෙනවා නම් සම්මා සම්බුද්ධත් කියලා ඒ පිළිබඳව විමසලා ඉවරලා ශ්‍රද්ධාව ඇති කරගන්න කියලා. තවත් ඒ වගේම අවස්ථාවක ඒ උපාලි සූත්‍රය කියන සූත්‍රයේ සඳහන් වෙන නිගණ්ඨ ශ්‍රාවකයෙක් වුණු උපාලි. ඊ타මත්ම ඒ ප්‍රධාන ශ්‍රාවකයෙක් නිගණ්ඨ නාථ පුත්තගේ යම් අවස්ථාවක ධර්ම සාකච්ඡාවක් තුළින් බුදුරජාන් වහන්සේ කිරි ශ්‍රද්ධාව ඇති කරගෙන තුන්රුවන් සරණ ගියා. සරණ ගියාට පස්සෙත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. උපාලි ගෘහපතිය ගෘහපතිය අනුභවැනි ප්‍රසිද්ධ අයට රටේ ප්‍රසිද්ධ අයට ඔහොම එකපාරට තීරණය ගන්න හොඳ නැහැ. අනුවිච්චකාරෝ කල්පනා කරලා තව තව කල්පනා කරලා තුන්රුවන් සරණ යන්න ඉක්මන් වෙන්න එපා. එතකොට උපාලි ගෘහපති ඇත්තවන්නේ නෙයින් වඩාත් සතුටු වුණා. අන්න ඒ වගේ එතකොට බෞද්ධ ආකල්පය විමසීමට තුඩු දෙනවා. ඒ ශ්‍රද්ධාවන්ද භක්තියක් නෙවෙයි ඒක Tamanට අයිති දෙයක්. මේ පින්නතුණුත් ඒක නුවණින් කල්පනා කර ගන්න ඕන. ඒක තමයි ශ්‍රද්ධා. ඒ ධනෙ Tamanට අයිති. සද්ධා ධනං කියලා කියනෝනේ. සද්ධා ධනං, සීල ධනං, හිරියොත්ප්පියන් ධනං ආදී ධන අතර ප්‍රධාන ධනය. ඒක අර විදියට වෙන කාටවත් හොල්ලන්න බෑ. අනිත් ධන සමහර විට ඔය ගින්නට ආදියට යට වෙනවා කියලා කියන්නේ. ඒක Tamanට අයිති දෙයක්. ඉතින් හොල්ලන හෝ නොහොල්ලන බව අර මිසදිටු ආදීන්ට ඇත්ත වශයෙන් මිත්‍යා දෘෂ්ටික අයට කොල්ලන්න පුළුවන් තත්ත්වෙකුත් තිබෙනවා. නමුත් ඒක අචල ශ්‍රද්ධාව කරගන්නයි උත්සාහ කරගන්න ඕනේ. එනකොට ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාව කරගන්නේ Tamanම මේක යම් කිසි ප්‍රමාණයකින් ධර්මයේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරගත්තු අවස්ථාවේ. ඔන්න එතකොට මේ අමතර කාරණයක් හැටියට අපි පෙන්වන්නේ. ඒක නමුත් මේ සූත්‍රය අඩංගු වෙන නිසා ඊළඟට අපි ආයෙත් එමු මේ කථාන්තරයේ කියවන මූලික ප්‍රවෘත්ති පිළිබඳව. දැන් බලන්න මේ අර ඒ සීවලි මහරතන් වහන්සේගේ මෑණියෝ සුප්පවාසාව අර තරම් දුකක් විඳලා මේ කිසිම මෑණි කෙනෙකුට නොයිදි විදිය දුකක් විඳලත් දරුසෙනෙහස නිසා අර ඇති වුණු සතුට නිසා බුදුරජාන් වහන්සේ ඇහුවාම තව දරුවෙක් ඕනද කියලා දරුවා හත් දෙනෙක් වෘති වුණත් ලබන්න වුණත් කැමැති කිව්වා. අන්න අර ගාථාවෙන් කියවෙන්නේත් ඒකයි ලෝකයේ ස්වභාවය ඕකයි. අර කාමතක වෙනවා. මහා දුක්ඛන්දරාවක් නම් කේ කාමතක වෙනවා. ඉතින් ඒකයි අර කිව්වේ අසාතං සාත රූපේන සුවදායක නොවන දේ සුවදායක හැටියට පෙනෙනවා. අප්‍රිය වූ දෙක ප්‍රිය හැටියට පේනවා. දුක සැප හැටියට පේනවා. එහෙම හිතලා ප්‍රමාදයට වැටෙනවා. ඉතින් අර කොයිතරම් ශ්‍රද්ධාව තිබුණත් සුපවාසාවත් ඒ අවස්ථාවේ ප්‍රමාදයට වැටුන නිසායි බුදුරජාන් වහන්සේ මේ අනුශාසනාත්මක ගාථාව වදාළේ. අනිත් පැත්තට ඒ සීවලි මහරත් ඒ කුඩා අවදීදී පවා දැන් සාමාන්‍යයෙන් මේ ජීවිතය පිළිබඳ සංගුණු පැක්ෂයක් මේක දැන් ඔය තීතිය සිහිපත් කරන ශක්තියින් නැතම් විට කලාතුරකින් අපට අහන්න ලැබෙනවා නමුත් බොහෝ විට ඒ මව් කුසේ ගත කරන කාලය තුල ඒ දරුවා ඒ කිසිවක් ඒ පිළිබඳ මතකයක් නැහැ. මතකයක් නැතත් අඬාගෙන එළියට එන්නේ අර දුක කෙටියෙන් කියන්න. ඒක අපි තේරුම් ගන්න ඕන. නමුත් සීවලි මහරහතන් වහන්සේට යම් ශක්තියක් තිබුණු බව සඳහන් වෙනවා. ඒවා පිළිබඳ අනුස්මරණයක්. ඒකත් තිබිලා තිබෙනවා පේන්නේ. අර උත්තරෙන් අර කුඩා දරුවගේ උත්තරෙන්. මේ ලේ කලයක් තුල මෙච්චර කාලයක් හිටපු මට මොන සැපක්ද කියලා කියන්න පුළුවන් වුණා නම් අන්න අර දරුවටත් ඒ ශක්තිය තිබුණා. ඒ බව පොතපතේ මේ විදිහට කියවෙනවා. සීවලි මහරහතන් වහන්සේට අමුතුවෙන් කමඨහන් දෙන්න අවශ්‍ය වුණේ නැතිලු. ඒ ඒ දුක ඒ ಜಾති දුක මෙනෙහි කරලා. දැන් ಜಾති දුක කියන එක මේ අපේ බෞද්ධ පින්නතුන් බොහෝ දෙනා පිළිගන්නවත් කැමති නැහැ. ගෙදරක දරුවෙක් උපන්නයි කියලා කියනකොට මහා සතුටට හේතුවක් දරු සම්පතක් ලැබුණයි කියන එක. නමුත් ඒ තුල තියෙන විපත්‍ය බොහෝ දිනාට අවබෝධ වෙන්නේ නැහැ. විපත්‍ය ඉක්මනින් අමතකත් වෙලා යනවා. දෙන්නටම විපත්තිකර අවස්ථාවක් භයානක අවස්ථාවක් ඒ උපත තුලින් සිදු වුණේ. ඒක අමතක වෙනවා ඊළාට ඒ ගැන විනෝද වෙනවා අවුරුද්දක් පාසා ඒක අනුස්මරණය කරන උපන්දින උත්සවත් පවත්වලා. නමුත් ඔන්න ಜಾති දුක. ඉතින් ಜಾති දුක සිහිපත් කරලා සීවලී මහරතන් වහන්සේ ඒ තමන්ගේ අරහත්ය ලබාගත්තු බවත්, කමඨහන කරගත්තු බවත් සඳහන් වෙන ධර්මයේ. ඉතින් ඊළඟට ඒ වගේම මෙන්න මේ මේක තුලින් අපි තවත් ඈතට යනවා නම් ධර්මයේ පිළිබඳව මෙතන කියවුණු පිය රූප සාත රූප ආදී වචනයට සම්බන්ධ ධර්ම කොටාස අපි එකතු කරලා ගත්තොත් දැන් මේ ධර්මයේ තියෙන විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේ දක්වනවා සත්වයාගේ කෙලෙසීමට කිලිටි වීමට හෝ විසුද්ධ වීමට පිරිසිදු වීමට පිරිසිදු වීම හේතු ප්‍රත්‍ය තුලින් සිදුවෙනවා කියලා. මේ ධර්මයේ වටිනාම කොටස තමයි මේ පින්තුන් දන්නවා පටිච්ච සමුප්පාද ධර්මය. වෙන කිසිම ධර්මයක නැති හේතු ප්‍රත්‍ය අනුව යමක් සිදුවෙනවා කියන ඒ ඉගැන්වීම. ඉතින් මේක මතු කළ දෙන අවස්ථාවක් ධර්මයේ සඳහන් වෙනවා මහාලි කියන ලිච්ඡවි අධිපතියා එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ පූර්ණ කස්සප කියන ආචාර්යවරයා මෙහිම අදහසක් ප්‍රකාශ කරනවා හේතු ප්‍රත්‍ය රහිතව අහේතු අප්‍රත්‍යකව සත්වයින් කිලිටි වෙනවා හේතු ප්‍රත්‍ය රහිතව කිසිම හේතුවක් නැතුව සත්වයින් පිරිසිදු වෙනවා සත්වයින්ගේ කිලිටි වීම සහ පිරිසිදු වීම හේතු ප්‍රත්‍යක් නැතිව සිද්ධ වෙනවා කියන ඒ මතයක් පූර්ණ කස්සප කියනවා. භාග්‍යතුන් වහන්සේ මේ ගැන මොකද්ද කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේගෙන් මාසේ මත අහන. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම කියනවා හේතු ප්‍රත්‍ය සහිතවයි කෙනෙක් කිලිටි වෙන්නේ. ඒ වගේම හේතු ප්‍රත්‍ය සහිතවයි කෙනෙක් පිරිසිදු බව ලබන්නේ, විසුද්ධිය, චිත්ත විසුද්ධිය ලබන්නේ. කියලා ඒක කොහොමද මම තේරුම් ගන්න කියලා අහුවාම ඔන්න බුදුරජාණන් වහන්සේක විස්තර කරනවා ඔන්න මේ දැන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ආශ්‍රය කරගෙන ඊළඟ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ මේ රූපය එහෙම නැත්නම් මේ අපි ශාරීරිය කියලා ගන්න කොටස මේ රූපය ඒකාන්ත දුක් සහිත නම් කිසිසේත් මේකට සැපක් කියන එකක් කිට්ටු කරන්න බැරි නම් තනිකර දුකක් නම් මේ ශරීරය එහෙමනම් සත්වයින් මේකේ ඇලෙන්නේ නැහැ මේ ශරීරය තනිකර දුකක් නෙවෙයි මේකේ සැප කොටසකුත් තියෙනවා මේකේ සැපය කියලා සංඥාවකුත් ගන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි සත්වයින් මේකේ ඇලෙන්නේ. ඒ ඇලීම නිසා බැඳීමක් ඇති වෙනවා. ඒ බැඳීම නිසා කිලිටිවීමක් වෙනවා. අන්න ධර්මතාවය එතන පෙන්වනවා. මේ වැළෙන තරම් දෙයක් මේ රූප ඒ වගේම අනිත් ඒවාත් ගැන කියනවා වේදනාවෙත් ඒ විදිහ තත්වයක් තියෙනවා. තනිකර දුකක් නෙවෙයි වේදනාව කියන එක. සබ් කොටසකුත් තියෙනවා. සංඥාදියෙත් එහෙමයි විඥාණය දක්වාම හැම එකේම තනිකර දුකක් කියලා කියන්න බෑ. යථාභූත වශයෙන් බලනවනම්. සැප කොටසක් තියෙනවා. ඒක නිසා තමයි සත්වයින් ඇලෙන්නේ. නමුත් ඒ ඇලීම නිසා බැඳීමක් ඇති වෙනවා. බැඳීම නිසා කිලිටිවීමක් තියෙනවා. ඒ කිලිටිවීම නිසා සංසාරෙ දිගින් දිගට යනවා. ඒකයි. ඊළඟට ඒකේ අනිත් පැත්ත කියනවා. කොහොමද කෙනෙක් පිරිසිදු වෙන්නේ කියන එක. අර කිලිටිවීම පිළිබඳවනේ අරක කිව්වේ. පිරිසිදු වෙන්නේ කොහොමද? මේ රූපස්කන්ධයේ තනිකරම සැපණක් තනිකරම සැප වූ දෙයක් නම් මේ රූපය. කිසිම දුකක් නැති. එහෙනම් සත්වයින් මේක ගැන කවදාවත් කලකිරෙන්නේ නැහැ. සත්‍යය මේ ගැන කලකිරෙන්නේ මේකේ යම්කිසි දුක් ස්වභාවයක් තිබෙන නිසායි. එකක් ධර්මතාවක්. ඒක සත්‍ය හැටියට බුදුරජාණන් පිළිගන්නවා. මේකේ දුක් ස්වභාවය තියෙන නිසා තමයි සත්‍යය මේක කලකිරෙන්නේ. ඒ කලකිරීම තුලින් නොයල්මක් ඇති වෙනවා. ඒ නොයල්ම තුලින් පිරිසිදු වීමක්, විමුක්තියක්. ඔන්නකොට ධර්මතාව බුදුරජාණන් වහන්සේ මතු කළ දක්වනවා. බුදුරජාන් වහන්සේ කරන දෙයක්වත් වෙන කෙනෙක් කරන දෙයක්වත් නෙවෙයි මේ හේතුප්‍රත්‍ය අනුව සිදුවෙන දෙයක් බව එතනින් පෙන්눔 කරනවා. ඔන්න ඊළඟට ඒ වගේම වටිනා සූත්‍රයක් ඔන්න ඊළඟට අපි දක්වන්නේ ඇත්ත වශයෙන්ම මේ යෝගාවචර පින්නතුන්ට භාවනා යෝගීන්ට ඊ타මත්ම වටිනා ධර්ම කොටාසයක්. මේ පින්නතුන් අහලත් ඇති ඔය මහා සතිපට්ඨාන සූත්‍රය මහා නිදාන සූත්‍රය වැනි ගැඹුරු වටිනා සූත්‍ර බුදුරජාන් වහන්සේ දේශනා කරේ කුරු රටේ අයටයි කියලා කියන කුරු රටේදී ඒ කතාව තියෙන අටුවාවල බව දක්වන්නේ කුරු රටේ අය විශේෂයෙන්ම ඒ සමෘද්ධිමත් රටක් වගේම ඥානවන්ත අය බහුල රටක්. ඒක නිසා ඔය වටිනා සූත්‍ර බුදුරජාණන් වහන්සේ අමුතු ප්‍රශ්නයක් නැතත් තමන් වහන්සේම ඉදිරිපත් කළා දේශනා කරයි කියලා. ඉතින් එහෙම අවස්ථාවක් මෙතන කියන්නේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතලා මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මහණෙනි, නුඹලා අන්තරා සම්මසන කියන සම්මසනයක් කරනවද? අන්තරා සම්මසන කියලා කියන්නේ ඇතුළතින් සම්මර්ෂණය සම්මර්ෂණය කියලා කියන්නේ ඇත්ත වශයෙන් පිරික්සීම එහෙම නැත්නම් ඇතුළත පිරික්සීම කියන සාමාන්‍ය අදහසයි. ඒක තවදුරටත් අපිට විග්‍රහ කරන්න පුළුවන් යථා කාලේ ඇතුළත පිරික්සීම කියන පිරික්සීමක් කරනවාද කියලා. බොදුවේ සංඝයා වහන්සේලාගෙන් යහුවාම එක් භික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කරනවා ස්වාමීනි මම එහෙම එකක් කරනවා කියලා. ඊළඟට මේ මෙච්චරයි සඳහන් වෙන්නේ ධර්මයේ. ඒ භික්ෂුවගෙන් යහුවලු බුදුරජාණන් වහන්සේ කොහොමද ওই නම මේ අන්තරා සම්මසණිය කියලා කියන ඇතුළත සම්මර්ෂණය කරන්නේ? ඒ භික්ෂුව දීපු උත්තරේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් කියවෙන්නේ මෙච්චරයි. භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුව දුන්න උත්තරේ ගැන සතුටු වෙන්නේ නැත. ඒක මදි කියලා. ඔන්න මේ අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා මෙහෙම ප්‍රකාශ කරනවා භාග්‍යතුන් වහන්සේ මේ අවස්ථාවයි මේක නිසි අවස්ථාවයි භාග්‍යතුන් වහන්සේ සංඝයා වහන්සේලාට හඳුන්වලා දෙන්න මේ අන්තරා සම්මසන කියන එක මොකද්ද කියලා. ඇතුළත පිරික්සා බැලීම කියන එක මොකද්ද කියලා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ එතන ඉඳලා දක්වනවා යම් කිසි භික්ෂුවක් මෙන්න මේ විදිහට ඇතුළතින් පිරික්සා බලනවා කරුණු. යථා පරිදි. මොකද්ද? හිතනවා මේ ජරා මරණය හා සම්බන්ධ අනේක ප්‍රකාර වූ අනේක විධ වූ নানা ප්‍රකාර වූ දුක්ඛයන් ලෝකයේ තිබෙනවා නම් මේ ජීවිතය සම්බන්ධ. ඒ දුක් වලට හේතුව මොකද්ද? කොමකින් මේ දුක් පැන නගින්නේ? මේකේ මූල හේතුව මොකද්ද කියලා හිතලා බලනවා. හිතලා බලනකොට ඔන්න තේරෙනවා යම් තාක් මේ ජරා මරණය හා සම්බන්ධ දුක් තිබෙනවා නම් ඒ සියල්ල උපදීන් නිසාය කියලා. උපදි කියන වචනේ ධර්මයේ දෙන්නේ පංච උපාදානස්කන්ධයටමයි. මේ මගේ කියලා අල්ලගන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ උපාදාන වශයෙන් අල්ලගන්න දෙයම තමයි උපදි හැටියටපත් වෙන්නේ. ඒක තමන් කොටින් කියතොත් දැන් තමයි සපයා උපයා ගන්න ධනය තමයි අපි බැංකුවල තැන්පත් කරාම ඒව තැන්පතු වෙන්නේ. තමන්ගේ වත්කම් වෙන්නේ. එතකොට අන්න තමන්ගේ නියම වත්කම සංසාරේ අරගෙන යන ලොකු වත්කම තමයි පංච උපාදානස්කන්ධය. හිතෙන් අල්ලගෙන යන්න මෙන්න මේ මගේ රූපයයි මගේ වේදනාවයි කියලා යන මෙන්න මේ ගොඩවල් පහ. ඒකමයි උපදි කියලා කියන්නේ. එතකොට මෙතන දක්වන්නේ මොකද? අර භික්ෂුන් වහන්සේ අතුලත විමසන අවස්ථාවේ තේරෙනවා මේ ජරා මරණය කියන ප්‍රශ්නේ පැන නගින්නෙම මේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන. ඔන්න ඊළඟට තව දුරටත් ඒක ඇතුළට විමසනවා. මේ උපදීන් වලට උපදීන් නැති වෙන්නේ මොකද්ද? මොකක් නිසාද? කුමක් හේතු කරගෙන? කුමක් ප්‍රත්‍ය කරගෙනද? මේකට මුල මොකද්ද? එහෙම සොයාගෙන යනකොට තේරෙනවා මේකට මුල තණ්හාවයි. ඒ තණ්හාව නිසානේ අර උපාදාන වශයෙන් අල්ලගත්තේ. ඒ අල්ලගත්තු දේනේ මගේ මමයි මාගේ කියලා මේ තන්පත් කරගත්තේ. අන්න ඒක නිසායි තණ්හාවයි මුල. ඔන්න එතකොට ඒ මේ ටිකෙන් ටික ඇතුළට යන හැටි මේ පෙන්눔 කරන්න. මේ පින්නතුනුත් ඒක අනුව හිත මෙහෙයවන්න. එතකොට ඊළඟට ඔන්න ඒ භික්ෂුව කල්පනා කරනවා මේ තණ්හාව කොතනද හටගන්නේ? කොතනද පළපදියම් වෙන්නේ? තණ්හාව කොහේද හටගන්නේ? කොතනද හටගන්නේ? කොතනද පළපදියම් වන්නේ? ඔන්න ඊළඟට තේරෙනවා මේ තණ්හාව ඇති වෙන්නේ ලෝකේ යමක් ප්‍රිය රූපං සාත රූපං කියන වචනයෙන් සඳහන් වෙනවා. යමක් ප්‍රිය ස්වභාවයක්ද සුවදායක ස්වභාවයක්ද අන්න එතනයි තණ්හාව ඇති එතනයි තණ්හාව බැසගන්නේ එහෙම නැත්නම් පළපදියම් වන්නේ. යම් තැනක ලෝකයා ප්‍රිය ස්වභාවයක් සුවදායක ස්වභාවයක් කියලා හඟිනවනම් හිතනවනම් අන්න එතනයි තණ්හාව බැසගන්නේ තණ්හා උපදින්නේ තණ්හාව පළපදියන් වෙන ඊළඟට අහන මොකද්ද ලෝකේ පිය රූප සාත රූප මොකද්ද ලෝකේ ප්‍රිය ස්වභාවය සුවදායක ස්වභාවයට පොදුවේ ගත්තාම සලකන්න ඊළඟට කියනවා තේරෙනවා මෙන්න මේ ආයතන 6 ඇස කන නාසය දිව කය මන කියන මෙන්න මේ ආයතන 6 තමයි ලෝකේ ප්‍රිය ස්වභාව ප්‍රිය ස්වરૂපයක් සුරිය දෙයක් සුවදායක දෙයක් හැටියට සලකන්නේ. ඒක ආශ්‍රයෙන් තමයි මේ ඔක්කොම මේ ලෝකේ අර සැප වින්දනය කරන්නේ. ඒකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවදුරටත් ඒ ගැන ප්‍රකාශ කරනවා. අතීතේ යම් තාක් ශ්‍රමණ බ්‍රාහ්මණීන් මෙන්න මේ පීරූප සාතරූප හැටියට සලකන දේ මේ කියන ආයතන 6 එකක් හෝ යොසියල්ලම හෝ මේවා නිත්‍ය වශයෙන් සැලකුවා නම් සැප වශයෙන් සැලකුවා නම් ආත්ම වශයෙන් සැලකුවා නම් නිරෝගී බවක් ආරෝග්‍යයක් හැටියට සැලකුවා නම් ക്ഷേම කියලා කියන ආරක්ෂා සහිත දෙයක් හැටියට සැලකුවා නම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඒ හේතු කොටගෙන අර ඇලීම් වලට අහු වුණා. ඒ ප්‍රිය රූප සාත රූප හැටියට සලකාගත්තු දෙය ඒ ආකල්පය නිසා ඒ අය තණ්හාව වැඩුවා. ඒ තුලින් තණ්හාව වැඩෙනවා ඒ ආකල්පය තුලින්. ඒ තණ්හාව නිසා උපදී වැඩුණා. තණ්හාව නිසා උපදී වැඩුණා. තණ්හාව නිසා උපාදානෙ උපාදානෙන් අල්ලගත්තු ටික තමයි ඊතෙන් තැන්පත් කරගන්න උපදී ඇති. උපදීත් වැඩුණා. යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණින් උපදීන් වැඩුවා නම් ඒ වැඩුවේ දුකයි. එතකොට මෙතන ඒ හිතා ගන්න තියෙන්නේ අර ආකල්පය නිසා අර ප්‍රිය රූප සාත රූප දෙය නිත්‍ය හැටියට සැප හැටියට නිරෝගී බවක් හැටියට ආරක්ෂා සහිත දෙයක් හැටියට ආත්මය හැටියට සැලකීම නිසා තණ්හා වැඩුණා තණ්හාව නිසා උපදී වැඩුණා උපදී නිසා දුක වැඩුණා යම් ඒ දුක වැඩුණ නිසා ඒ අය කවදාවත් සංසාරයෙන් මිදුනේ නැහැ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා කියන දුක්ඛ ස්කන්ධරාවට මිදුනේ ඒ අනා අතීතයේ ඒ වගේමයි අනාගතය. ඒ විදිහටම සූත්‍රයේ සඳහන් වෙන අනාගතේ යම් තාක් ශ්‍රමණ බ්‍රාහ්මණීන් මේ ආකල්පය ගත්තනම් මේ කියපු පිය රූප සාතු රූප දේවල් පිළිබඳව අර නিত্য වශයෙන් සැප හැටි සැප වශයෙන් ආත්ම හැටියට නිරෝගී බවක් හැටියට ආරක්ෂා සහිත හැටියට හිටුවනම් ඒ අය තණ්හාව වැඩුවා තණ්හාවෙන් උපදි වැඩුණා උපදී වලින් දුක වැඩුණා දුක වැඩි වීම තුලින් සසරම හිර වෙලා හිටියා අර දුක් කන්දරාවට යටුණා ඊළඟට ඒකට තව නිදර්ශනයකුත් දෙනවා උපමාවකුත්. ඔන්න මහණෙනි යම්කිසි මත්පැන් භාජනයක් තියෙනවා. බොහොම සුවඳවත් වර්ණවත් රසවත්. හැබැයි විස යොදලා තියෙනවා. මත්පැන් භාජනයක් යම් තැනක තියෙනවා. දැඩි ග්‍රීෂ්ම කාලේ පිපාසිත ක්ලාන්ත මිනිස්සෙක් එතෙන්ට එනවා. ආවහම අර එතන ඉන්න කය කියනවා මේ එන්න මේ තියෙනවා හොඳ වර්ණවත් සුවඳවත් රසවත් පානයක්. හැබැයි මේ පොඩි අඩුපාඩුවක තියෙන මේකේ විෂ යොදලා තියෙනවා. කැමතිනම් බොන්න. බිව්වොත් බොනකොට හරි රසයි සුවඳයි. බොහොම ලස්සන පානයක්. නමුත් බිව්වට පස්සේ එක්ක මැරෙනවා එක්ක මරණයට හා සමාන දුරකටපත් වෙනවා. ඉතින් අර මිනිස්සයා වැඩි දුර හිතන්නේ නැතුව පිපාසිත නිසා, ක්ලාන්ත නිසා අරක බොනවා. පෙව්වහම එක්ක මරණයටපත් වෙන මරණය හා සමාන දුකටපත් වෙන. ඔන්න ඕකයි බුදුරජාන් වහන්සේ අර පළමුණි ආකල්පය පිළිබඳව දක්වන උපමාව. ඊළඟට අන්න අනිත් පැත්ත දක්වනවා. අර කියාපු පිය රූප සාත රූප දේවල් පිළිබඳව අතීතයේ එතනින්මයි පටන් ගන්න. අතීතයේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණින් ඒවා පිළිබඳ ආකල්පය වෙනස් කරගත්තා නම් ඒවා අනිත්‍ය හැටියට ඉස්සෙල්ලා ගත්තේ නිත්‍ය හැටියටනේ දැන් අනිත්‍ය හැටියට. ඔව්. නිත්‍ය හැටියට සැප හැටියට නිත්‍ය හැටියට දුක් හැටියට ඊළඟට අනාත්ම හැටියට රෝගයක් හැටියට බයක් හැටියට සලකනවා නම් ඒ අය ඒ නිසා තණ්හාව ප්‍රහාණය කළා. ඒකට අර ප්‍රිය රූප සාත රූප දේ පිළිබඳව දෙවෙනි ආකල්පය මොකද්ද? ඒවා අනිත්‍ය වශයෙන් සැලකුවා. දුක් වශයෙන් සැලකුවා. අනාත්ම වශයෙන් සැලකුවා. ඊළඟට රෝගයක් ලෙඩක් හැටියට සැලකුවා. බයක් හැටියට සැලකුවා. අන්න ඒ බඳු ඒ ශ්‍රමණ බ්‍රාහ්මණින් තණ්හාව නැති කරගත්තා. තණ්හාව නැති වෙනකොට උපදි නැති වුණා. උපදි නැති වෙනකොට දුක නැති කරගත්තා. ඒ අය ජාති ජරා මරණ ආදී දුක් වලින් මිදුණා. ඒ විදිහටම අර එතන දැන් මේ කියනකොට පින්නතුන් හිතා ගන්න පුළුවන්. එතන ප්‍රිය රූප සාත රූප කියන වචනේ එතන යොදන්නේ මේ ආයතන 6 පිළිබඳවමයි. අපි මේ ඇස කන නාසය ආදී ඒවමයි. ඔන්න ඊළඟට ඒකට දෙන උපමාව අර වගේම විසමත් පෑන් බඳුනක් තියෙනවා. අර වගේම ක්ලාන්ත වුණු මිනිහෙක් එතෙන්ට එනවා. අර මිනිස්සු කියනවා කාරණේ මෙහෙමයි. මෙන්න මේ පිපාසිය සංසිඳව ගන්න පුළුවන් වර්ණවත් සුවඳවත් රසවත් පානයක්. හැබැයි බිව්වට පස්සේ මෙහෙම දෙයක් වෙනවා. අන්නේ තැනැත්තා නුවණින් කල්පනා කරලා මගේ පිපාසය නම් මට සංසිඳවා ගන්න වතුර ටිකක් හරි මෝරු ටිකක් හරි වෙන යම් කිසි පානයක් හරි එතන ඒ පැරණි පාන සඳහන් වෙනවා ඒ විදිය දෙයක් මට ඒකෙන් මට පුළුවන් මේ පිපාසය සංසිඳවා ගන්න මේ විස සහිතක බිව්වොත් මම මම විනාශ වෙනවා කියලා ඒක ප්‍රතික්ෂේප කරනවා ඒක ප්‍රතික්ෂේප කරනවා අන්නේ ආකල්පය ගැනීම තමයි ඊළාට කියන්නේ අර විදිය ශ්‍රමණ අබ්‍රාහ්මණීන් අන්නේ ආකල්පය තුලින් අර පිය රූප සාධ රූප දේ ප්‍රතික්ෂේප කරනවා ඒ තුලින් දුකෙන් මිදෙන බව. ඉතින් මෙන්න මේක ඊටාම ගැඹුරු සූත්‍රයක්. මේකයි දැන් මෙතන මේ සම්මසන කියන වචනේ අපි තව ටිකක් මේක ඈතට ගියොත් දැන් විදර්ශනා යෝගියට භාවනා ආචාර්යවරු කියන්නේ සංස්කාර සම්මර්ෂණය කරන්න කියලා. මේ සම්මර්ෂණය කියන වචනේ අපි ඇතැම් අවස්ථාවල මේක සංසන්දනය කළා පරාමර්ශණය කියන වචනයත් එක්ක. පරාමර්ශණය කියන වචනේ බොහෝ විට සඳහන් වෙන්නේ දෘෂ්ටි ආදිය පිළිබඳවයි. ඔය අන්‍ය ආගමිකයන් බොහෝ විට මතු පිටින් බලලා යම් කිසි දෘෂ්ටියක් දැඩිව අරගෙන ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤම් මේකම ඇත්තයි වෙන එකක් බොරුය කියලා දැඩිව අරගෙන ග්‍රහණය කරලා උපාදානයේ වශයෙන් අල්ලගෙන ඒක තුලම හිර වෙලා එක්තරා ඒ ඉදිරියට යන්න බැරි තත්යකටපත් වෙනවා. නමුත් ධර්මයේ තියෙන පරාමර්ශය නෙවෙයි සම්මර්ෂණය. ඉතින් ওই දෙක උපමාවක් ආශ්‍රයෙන් කියතොත් මෙහෙමයි කියන්න වෙන්නේ. අර පරාමර්ශණය ගැන කියන අවස්ථාවල් වල බුදුරජාන් වහන්සේ ඔය සංස්කාර වලටම දෙන උපමාවක් ආශ්‍රයෙන් දුරට විග්‍රහ කරන්න පුළුවන්. සංස්කාරස්කන්ධය මේ පින්නතුන් අහලා තියෙනවා කෙසෙල් කඳකට උපමා කරපු බව. ඉතින් අර බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කරනවා මේ සංස්කාර ස්කන්ධය කෙසෙල් ගසට සමාන කරලා දක්වන්නේ මොකද කියන එක. යම්කිසි පුරුෂයෙක් කැලේට ඇතුල් වෙලා මේ කෙහෙල් ගස් දැක්කහම මේක හිතන්නේ හරයක් ඇති දෙයක් කියලා. අරගෙන ඇවිල්ලා ඒක උඩිනුත් යටිනුත් කපලා කරගහගෙන ඇවිල්ලා ගෙදර ගෙනල්ලා බලනකොට අන්තිමට මේකේ මේකේ එලයක්වත් නැහැ හරයක් කොයින්ද කියන ඒ අවබෝධයට එනවා. ඉතින් අපි ටිකකට හිතමු මෙන්න මේ කෙහෙල් ගහ ගෙදර ගේන්න කරදර වෙන්නෙත් නැතුව එතෙන්දිම අර පට්ට ටික එහා මෙහි කළා ඉවරලා හිමිහිට අත ගාලා බැලුවයි කියලා මේ කෙහෙල් කන්දේ අර පතුරු එකක් අහක් කරලා බලනකොට තව පතුරක්. ඒක අහක් කරනකොට තව පතුරක්. පතුරු ගොඩක් විතරයි. මෙතන හරයක් එලයක් මොකක්වත් නැහැ. අන්න ඒ අවබෝධයට යන ක්‍රමය තමයි සම්මර්ෂණය කියලා කියන්නේ. සීරුවෙන් අතගා බැලීම වගේ දෙයක්. අරක කරගහගෙන අරක දැඩිව අල්ලගෙන ග්‍රහණය කරලා කරගහගෙන යාම වගේ දෙයක් තමයි පරාමර්ශණය කියලා කියන්නේ. සම්මර්ශණය කියලා කියන්නේ අන්න අර හෙමින් අතගාලා පිරික්සල බලනවා. ඇතුළට හිරික්සල බලනවා. අන්න ඒකයි එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ අන්තරා සම්මර්ශණය කියලා කිව්වේ ඒකයි. පිය රූප සාත රූප ඒ එතෙන්ට ගියේ හෙමිහිට අර අවබෝධය තුලින් මෙන්න මේ දුක් ස්කන්ධරාව කොහෙන්ද ඇති වෙන්නේ මේ ජරා මරණ දුක කොහෙන්ද ඇති වෙන්නේ ඒක යට බලනකොට මෙන්න තියෙනවා උපදී ඒක යට තණ්හා ওই විදිහට ඔහම ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා ඔන්න පිය රූප සාත රූප ඒ විදිහට අල්ලගන්න. අන්න එහෙමයි මේ එතකොට යෝගාවචරයටම ඉඩ දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අර සම්මර්ෂණීය විදිය තුලින් Tamanම ප්‍රත්‍යක්ෂ කරගන්න. නමුත් එතන ආකල්පය පිළිබඳ විශාල වෙනසක් තිබෙනවා. ඒකයි ඔය ධර්මයේ නොයෙකුත් සංඥා වශයෙන් දැක්වෙන්නේ. අනිච්ච සංඥා, දුක්ඛ සංඥා, අනාත්ත සංඥා, ආදීනව සංඥා. ওই විදිහට ඒ ලෝකයේ තිබෙන අර ලෝකයා කරන ආරාධනාව පිය රූප සාත රූප දේවල් පිළිබඳව ඒක ප්‍රතික්ෂේප කරන්න තරම් ශක්තියක් ඇති කරගන්න නම් ධර්මානුකූල වූ ඒ විශේෂ සංඥාවල් දිනු කරගන්න ඕන. ලෝකයා තුල තියෙන අර මිනිගෝස්සේ දුවන මුවාගේ තියෙනා වගේ අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, පිපාසය නිසා ඇති කරගත්තු විපරීත සංඥා ගොඩක්. ඒකමයි දැන් මේ පින්නතුන් කොතිබුත් අහලා තියෙන විපල්ලාස කියලා නමින් හඳුන්වන්නේ. විපල්ලාස ධර්ම හතර. අනිච්චේ නිච්ච සංඥා. අනිත්‍ය දෙහි නිත්‍ය සංඥාවක් ඇති කරගන්නවා. දුක්ඛේ සුඛ සංඥා. දුක් සහිත දේ නියම ආකාරයෙන් දුක් සහිත දේ. දැන් අර සුප්පවාසාව නිඳපු දුක. නමුත් අන්තිමට සුඛ සංඥාවක් ඇති කරගත්තා. ඊළඟට අසුභ දේ සුභ හැටියට සුභ සංඥාව ඇති කරගන්නවා. ඊළඟට අනාත්ම වූ දේ ආත්ම හැටියට තමාගේ හැටියට සලකනවා. ওই විපරීත සංඥා විපල්ලාස නමින් ධර්මය හැඳින්වනවා. ඒකට එයින් අපිට තියාගන්න පුළුවන් අර අප වැඩි යුත්තේ උත්සාහවත්ව ලෝකයා ආරාධනා කරන නමුත් අප නුවණින් කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ දීපු ඉඟියට අනුව නිරන්තරයෙන් වැඩිවීමට උත්සාහ කළ යුත්තේ අන්න අර කියාපු ධර්මානුකූල සංඥාවලු. ඉතින් ඒක තව දුරටත් දක්වනවා මේක සම්මර්ෂණ විදි වශයෙන් ධර්ම සාහිත්‍ය විශේෂයෙන් භාවනාවට අදාළ ධර්මයේම සඳහන් වෙන 11 ආකාර සම්මර්ෂණ විදියක්. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනාත්තතෝ කියලා 11ක් දැක්වෙනවා. කෙටියෙන් ගත්තොත් එකිනෙක අනිච්චතෝ මේ තෝතෝ කියලා කියන්නේ මේ අර ඒ pāli භාෂාවේ අන්න අර අපි කිව්වේ ඒ යමක් යම් ආකාරයකින් බලනවා කියලා. අන්න ඒකට ගැලපෙන විදියට මෙතන තියෙන්නේ. අනිච්චතෝ කියලා කියන්නේ අනිත්‍ය වශයෙන්. බැලුවාම නිට්ටයයි. බැලුවාම නිට්ටය බැලු බැලමට. නමුත් අනිත්‍ය වශයෙන් බලනවා. මොකද ඇත්ත වශයෙන් ඒක අනිත්‍ය නිසා. බාහිර පිටෙන් පිටන එකක් නෙවෙයි පිටට පෙන්න ආකාරයෙන් නෙවෙයි. ඒකනේ අන්තරා සම්මසන කිව්වේ. ඇතුළට බැහැීමක් මෙතන කරන්නේ. ධර්මයේ ලෝකයා පිළිගත්තු විදියට නෙවෙයි. සමහර විට බුදුරජාණන් වහන්සේ මතුකල දීපු ආකාරයට. කොට අනිච්ච එතන අන්න අනිච්චතෝ අනිත්‍ය වශයෙන් දකිනවා. ඊළාට දුක්ඛ වශයෙන් අනිච්චතෝ දුක්ඛතෝ. ඊළාට තව දුරටත් දක්වන රෝග වශයෙන් අන්න එතනක් තියෙනවා. රෝගතෝ. රෝගයක් හැටියට, ගඩක් හැටියට, ගණ්ඩතෝ, සල්ලතෝ, උලක් හැටියට, අගතෝ මහා ව්‍යසනයක් හැටියට, ආබාධතෝ ලෙඩක් හැටියට, පරතෝ වෙන කෙනෙකුට අයිති දෙයක් හැටියට, පලෝකතෝ බිඳිලා යන දෙයක් හැටියට, ශුන්්‍යතෝ ශූන්‍ය හැටියට අනාත්ම හිස් හැටියට එහෙම නැත්නම් අනාත්මතු අනාත්ම හැටියට ඔන්න ඔය විදිහට ඒ ධර්මයේ දක්වන සම්මර්ෂණ විදි. ඔවයි යම් කිසි ප්‍රායෝගික අගයක් අනුව ඒ දක්වලා තියෙන්නේ. ඉතින් ඕවා තර්කානුකූලව නම් අර දැන් කාලේ කියන්නේ අනිත්‍යතාව තුලත් බොහෝ දෙනා සැපයක් දකිනවා. ඒ අනිත්‍ය නිසානේ අර දැන් වේදනාවක් තියුණා. එක ලෙඩක් තේ තියුණා. දැන් අර සුපවාස කෝඩියේදී අච්චර දුකක් වින්දා. නමුත් ඒක විඳලා ඉවරණු නිසා දැන් මේ කතාවම අල්ලලා කෙනෙකුට කියන්න පුළුවන් තර්කකාරයෙකුට. අච්චර දුක වින්දාට මොකද ඒ හත් අවුරුදු හත් දවසක් දුක් වින්දාට සුපවාසාව අර්ථන සතුටු උනනේ අන්න සුපවාසාවගේ ධර්මය ගත්තොත් ඒ විදිහටයි ගන්න වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේම ඒක නිසා අර තරම් දුකක් විඳලත් ඒක අවිද්‍යාව තුලින් අමතක කළා. අමතක කළා අර දරු සෙනෙහස තුලින් නැවතත් ප්‍රමාදයට වැටුණා. එතන අපිට ගන්න තියෙන්නේ. නමුත් මේ කාලේ බොහෝ දෙනෙක් ওই අනිත්‍යතාවත් වේදනාවක් තිබිලා ඒක ගියාම සැප නිසා ඉතින් ඒක අනිත්‍යතාව කොහොමද එතකොට දුක කියන්නේ? ඔන්න ඔය විදිහට කෙටි විදිහේ තරකානුකූලව ගත්තු වැරදි විපරීත දෘෂ්ටි රටේ බලපවත් වෙනවා. අපි මේ අවස්ථාවේ කල්පනා කරන්න ඕන තමන්ගේ පරමාර්ථය මොකක්ද? සසරින් සසර බැඳීමද මිදීමද කිලිටි වීමද පිරිසිදු වීමද ඒ ටික තමන්ට අයිති. එහෙම තමන් මේ පරමාර්ථය මතු කරගත්තා නම් ඒකට අදාළව බුදුරජාණන් වහන්සේ දක්වන ටිකයි අපිට ගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නියම වෛද්‍යවරයෙක් හැටියට පෙන්눔 කරනවා ලෙඩ වෙන්න හේතුත් පෙන්눔 කරනවා. ලෙඩ සුව කරගන්න ආකාරයත් පෙන්눔 කරනවා. අන්න ලෙඩ වෙන්න හේතු දැන් නියම වෛද්‍යවරයෙක් නම් රෝගියක් ඇති වෙන නිදාණය ගැනත් අවබෝධයක් ඇතිව මේ රෝගී හැදුනේ මේ මේ ආකාරය කියලා අවබෝධයත් ඇත්ත වශයෙන් වෛද්‍ය වෘත්තිය මේ පින්නතුන් දන්නවා. ඒකෙදී ඒක අවශ්‍ය දෙයක්. ඔබ නිදාන. ඊළාට මේකට සුව කිරීමේ තිකිච්ඡන මේක චිකිත්සාව පිළිබඳවත් ඒකත් ඒ ප්‍රතිකාර විදි. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේක රෝගයක් මේ රෝගය ඇති වෙන ආකාරය පෙන්වා දුන්නා. ඒකත් ධර්මානුකූලව. නැත්නම් කියන්න තියුණානේ ඒ කවුරුවත් කිව්වට මේක එහෙම් පිටිම දුකක් කියලා. අන්න බලන්න කොයිතරම් මධ්‍යස්ථ විදියට බුදුරජාණන් හසී ඉදිරිපත් කළේ මේ මුල් අවස්ථාවේදී අපි ප්‍රකාශ කළ කොටසින් කියවුණා. මේක තනිකරම දුක් සහිත දෙයක් නම් ලෝකයා මේක ඇලෙන්නේ නැහැ. මේක සැප සහිත කොටසක් තියෙනවා. නමුත් කාරණේ බුදුරජාණන් වහන්සේ අතම අවස්ථාවල ප්‍රකාශ කරනවා අපස්සාදා දුකහකාම ආස්වාද පක්ෂයේ ටිකයි දුක් කොටස වැඩි. ඔක ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ සංසාරේ දීර්ඝ කාලයක් ගත්තු පරිේශණය කළ පරිේශණය තුලින් තමයි ඔක තේරුම් ගත්තේ. ඒකයි එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මහ පුදුම අන්දමින් ප්‍රකාශ කරනවා. මහණෙනි මම මේ සංසාරේ මේ දීර්ඝ කාලයක් ආස්වාද පරිේශණයක් කළා. ආස්වාදයේ පිළිබඳ පරිේශණයක් කරමින් ගියා මේ දීර්ඝ සංසාරේ. ආස්වාද පරිේශණයෙන් යමක් දැනගන්න තිබෙනවා නම් ඒ දේ මම දැනගත්තා. ඒ වගේම මහණෙනි මම ආදීනව පරිේශණයක් කළා. මේ ආස්වාද පක්ෂය තුලින් එන ආදීනව පිළිබඳවත් මම දීර්ඝ කාලයක් බෝධිසත්වයන් හැටියට පරිශන කළා. ඒ පරිශනයේ ප්‍රතිඵලත් මා ළඟ තියෙනවා. ඊළඟට මම මේ ආදීනව දැනගෙන නිස්සරණය සොයාගෙන ගියා. ඒ නිස්සරණයට මම පැමිණියා. අන්න එතකොට ඒ විදිහට තමයි වෛද්‍යවරයෙක් වගේ අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ හැම පක්ෂයක්ම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතිව. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්තිමට මතු කළ දෙනවා මෙන්න මේ සලායතනේ මේ අපට මේ පින්නතුන් නොයෙකුත් ආයතනවල රැකියාවල් කරනවා ඇති. ඒ ආයතනවල ඒ කොයි ආයතන වලටත් වැඩිය මෙන්න මේ ආයතන හය තමයි හැම දිනාටම ප්‍රිය සාත රූප මේ ආයතන හය ආශ්‍රයනෝ මේ ලෝකේ කෙනෙක් සැප විඳිනවා කියලා හිතාගත්තු මේ தත්වයක සිටින්න. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකම පෙන්눔 කරනවා. ඒක ප්‍රිය රූප සාත රූප තමයි. ප්‍රිය ස්වභාවයක් සාත ස්වභාවයක් තිබෙනවා. සැප දුවදායක. නමුත් මෙතනමයි දුක තිබෙන්නේ. අන්න අර කියාපු කාරණා නිසා. මොකද නිත්‍ය කියලා ගත්තු දේ පවා ඒ බුදුරජාන් වහන්සේ වේදනාව ගැන ප්‍රකාශ කරන පාඩයක් ඇතැම් අවස්ථාවල සඳහන් වෙනවා මධ්‍යස්තව මේ සුඛ සැප වේදනාවේ සැප වේදනාව පවතින තෙක් සැපයි වෙනස් වුනහම දුකයි දුක් වේදනාව පවතින තෙක් දුකයි වෙනස් වුනහම සැපයි නොදුක් නොසුව කියලා කියන මධ්‍යස්ත වේදනාව පවතිනකන් දන්නේත් නෑ ඇතැම් අය. එතන අවිද්‍යාව. ඒක ඒ වගේම ඒක අනිත්‍යයි. ඒක සාන්ත නමුත් අනිත්‍යයි. සාමාන්‍ය ලෝකයාට ඔය නොදුක් නොසුව කියන මධ්‍යස්ථ වේදනාව ගැන අවබෝධයකුත් නෑ. යෝගාවචර පින්වතායි ක්‍රමක්‍රමයෙන් මේ පැත්ත මතු කරගන්නේ. සපත් දුකත් අතර සීසෝ පැදිල්ලකුයි මේ ලෝකයා කරන්නේ. ඉතින් කොහොම හරි බුදුරජාණන් වහන්සේ මේ දෙකෙත් පෙන්눔 කරනවා. ඒකමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ රූපය මේ එක එක ස්කන්ධය පංචස්කන්ධය ගැන ප්‍රකාශ කරන අවස්ථාවක මේ රූපය පිළිබඳ ආස්වාද පක්ෂය මොකක්ද? මේ රූපය නිසා යම් සැපක් සොම්නසක් ඇති වෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්නේ මේ රූපය උපකාර කරගෙන යම් සැපක් සොම්නසක් ඇති වෙනවා නම් ඒක තමයි රූපය ආස්වාද පක්ෂය. ඊළඟට ඒ ඊළඟට පෙන්වු කරන ආදීන පක්ෂය මොකක්ද? මේකේ මේ රූපයේ තිබෙන විපරිණාම අඤ්‍යතා භාව කියලා කියන වෙනස් වෙන අනෙක් ස්වરૂපයකට හැරෙන Tamanට ඕන හැටියට තියාගන්න බැරි අන්න ඒ ගතිය තමයි මේකේ තිබෙන ආදීනෝ පක්ෂය. ඊළඟට මේකෙන් නිස්සරණය කියලා කියන්නේ මොකක්ද? දිවිනසා ගැනීම නෙවෙයි. මේ රූපය පිළිබඳව තිබෙන චන්ද රාගය කියලා කියන ඇල්ම නැති කිරීම. මේ පිළිබඳව තිබෙන ඇල්ම නිසා අර අර ආකල්ප තියෙන්නේ. එතකොට ඒ ඇල්ම නැති කර අවස්ථාවයි නිවනේ කියලා කියන්නේ. චන්ද රාග පහණං. ඕකයි නිස්සරණය. එතකොට අන්න ඒක ඉලක්කය කරගත්තු පින්වතා තමයි අර කියාපු සම්මර්ෂණවද ක්‍රම උපකාර කරගෙන නිරන්තරයෙන්ම ලෝකයා ආරාධනා කරන්නේ අනිත් පැත්තටයි. නමුත් මේක විස. වර්ණවත් තමයි පානය, රසවත් තමයි, සුවඳවත් තමයි. නමුත් විස තියෙනවා. පොඩි අඩුපාඩුවකට තියෙන විස තියෙනවා. ඕකයි වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ඉතින් ওই ටික බුදුරජාණන් වහන්සේ ඇතම අවස්ථාවල ඊ타ත්ම සංඝයා වහන්සේලාට සංවේගවත් වෙන ආකාරයට ප්‍රකාශ කරපු සූත්‍ර මේ පින්නතුන් අහලත් ඇති. මහ පුදුමයි ඒ කියනකොට. හරියට ඔය දැන් ගෙයක් ගිනි ගත්තාම අසල් වාසීන්ට කෑ ගහලා කියනවා වගේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තක්කුම් බික්කවේ ආදිත්තං. ඇහැ ගිනි අරගෙන. රූපං ආදිත්තං. රූපක් ගිනි අරගෙන. චක්කු විඥානං ආදිත්තං. අසත් රූපයත් නිසා ඇති වෙන මේ විඥානයත් ගිනි අරගෙන. ඒ චක්කු විඥාන නිසා ඇති වෙන සංපස්සයත් ස්පර්ශයත් ගිනි අරගෙන. ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාවත් ගිනි අරගෙන. ගිනි නිවන හමුදාව ගෙන්වන ප්‍රකාශයක් වගේ සමහර සූත්‍ර තියෙනවා. ඒ විදිහට ආදිත්තං කියන වචනේ ආදිත් රසත් ගිනි අරගෙන. නමුත් මේවා ගිනි ගත්ත බව සාමාන්‍ය ලෝකයට අවබෝධයක් නැහැ. නිවන සෙව්වට මොකද මේවා ගිනිගත්තු බව අවබෝධයක් නැහැ. මේවා තුලිනුයි නිවන සොයන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා. එතකොට ඔන්නෝක අර නිවීම බලාපොරොත්තු වෙන කෙනාට අර බුදුරජාණන් වහන්සේ දෙනවා අර සම්මර්ෂණ විදිය. මේක අර කරගහගෙන යන ලෝකයා කියන ආකාරයට දැඩිව ග්‍රහණය කළ කරගහගෙන යාම නෙවෙයි නුවණින් පිරික්සා බලනවා පිරික්සා බලලා මේකේ ආදීන ආස්වාද ආදීන පක්ෂ සංසන්දනය කළ බලලා කිරලා බලලා ආස්වාද පක්ෂය අඩු නම් ආදීන පක්ෂය වැඩි නම් ඊළඟට සසර එක තුලින් කිලිටි වීමක් ඇති වෙනනම් සිත කිලිටි වීමක් වෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කරනවා සිත පිරිසිදු වීමට හේතු වෙනවා නම් දැන් එතනයි දක්වන්නේ අර ධර්මතාව අර ඇලීම තුලින් බැඳීමක් ඇති වෙනවා. බැඳීම තුලින් කිලිටි වීමක්. ඊළඟට අනිත් පැත්තට පෙන්눔 කරන්නේ එතන දක්වන වැදගත් වචනයක් නිබ්බිදා. නිබ්බිදා කියලා ඒ pāli වචනේ තේරුම කලකිරීම. ලෝකයාට තියෙන ඊ타මාත්ම අප්‍රසන්න අප්‍රිය වචනේ තමයි කලකිරීම කියන එක. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක මතු කළ දක්වන්නේ මක් නිසාද? ඒ සසර කලකිරීම තුලින් තමයි නොඇල්මෙන්නේ. නිබ්බිදා විරාගය එතකොට සසර කල කිරීම තුලින් නොයල්මෙන්නේ නොයල්ම තුලින් පිරිසුදු වීමෙන්නේ. ඒකට අපි බලාපොරොත්තු වෙන පිරිසුදු වීම නම් අපි අවශ්‍යයෙන්ම අන්න අර නොයල්ම ඇති වෙන ආකල්පයක් ඇති කර ගන්න ඕන. නොයල්ම ඇති වෙන ආකල්පයක් ඇති කර ගන්න නම් අන්න අර කියාපු සම්මර්ෂණ විදිය අපි නිරන්තරයෙන් ප්‍රයෝගී කර ගන්න ඕන. මොකද සිත සිතේ ස්වභාවය යමකට සිත නිරන්තරයෙන් නැඹුරු කරනවා නම් ඒ පැත්තට ඇදීලා යනවා. අර වතුර යම්කිසි ගලක හරි වතුර පාරක් 10කින් වැක්කිරෙන වතුර හරි කාලයක් යනකොට එතන පාරක් පාරක් ගලේ වුණත් පාරක් හිටිනා වගේ සිතවිලි ධාරාව කාලයක් තිස්සේ ඒ පැත්තට නැඹුරු වීම තුලින් අන්න කෙනෙක් විමුක්තියට නැඹුරුන. දැන් මේ පින්වතුන් මේ අපි කිසිවක් දන්නේ නැහැ අපේ අතීත සංසාරේ. නමුත් මේ විදිහේ කටයුතු වලට සහභාගී වෙන පින්වතුන් හිතා ගන්න ඕන. හිත ධෛර්යවත් කර ගන්න ඕන. මේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනකාය අතරින් මේ විදිහේ චින්තන પરම්පරාවකටවත් නැඹුරු වෙන්න අපට පින ලැබුණේ ඔන්න ඔය අතීත සංසාරේ ඒවාට අර කියාපු සංඥාවල් යම් ප්‍රමාණයකට වඩින් නැtei කියලා ඒ කියන්නේ අතිරගත ශක්තිය තමා තුළ තියෙනවායි කියන අවබෝධය ඇති කරගන්න ඕන හිත දුර්වල වෙන අවස්ථාවට. නමුත් මේක උත්සාහයෙන් කළ යුත්තක්. මොකද අර කිව්ව ලෝකයාගේ පෙළඹීම් පැත්ත ඊටාත්ම ප්‍රබලයි. විශේෂයෙන්ම මේ යුගයේ භෞතික පැත්තට නැඹුරුණු යුගයක මේ පැත්තෙන් ආරාධනා වැඩි මේ විසමානය කරන්න. නමුත් Taman නුවණින් සලකා බලන්න ඕනේ ධර්මානුකූලව අන්න අර කියාපු සම්මර්ෂණ විද්‍ය ආශ්‍රයෙන් විශේෂයෙන් බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාට මේක අර ගින්නේ උපමාවෙන් එහෙම දැක්ුවේ මේක සංසාරයේ අපි දුක් බුදුරජාන් වහන්සේ පෙන්වන්න මේක අපි මිනිවීම කියන වචනේ නිතරම තේනේ පාවිච්චි කළාට ඒ ඒ වචනය ඒකේ නියම ගැඹුරු අර්ථය බොහෝ දෙනා කල්පනා කරන්නේ නැහැ මුළු මහත් සංසාර ගමනම තනිකර ගින්නක් හැටියට දක්වලා තිබෙනවා ඒ කාරණය තමයි අර මේ මුළු මහත් දුක දුක්ඛස්කන්ධය ගැන අර අතීත කවියෙක් අපි කලින් අවස්ථාවක එහෙමත් පෙන්වුම් කළා අපේ සිංහල කවියෙක් පෙන්වුම් කළා තියෙන දර රස ගිනි ඇවුලුණු කල නිබඳේ ගිනි මිස දරයයි යන්නම නොයේදී එමලෙස එක්කොට වදහළ මුනිදේ දුක මිස කයකයි යන නම නොයේදී දර ගොඩක් ගිනි අරගත්තට පස්සේ තන ගිනි ජාලාව මැද ඒක තුල දරක් හොයාගන්න බෑනේ. අර තියෙන දරමිටිය කියලා කියන්න බෑනේ. දර රස ගිනි අවුලුන් කල නිබඳේ. ගිනි මිස ආයකට ගිනි කියලා කියන මිසක් ඒකට දරේ කියලා කියන්න බෑ. ඒ වගේ බුදුරජාණන් වහන්සේට පෙනී ගියා. එමලෙස එක්කොට වදහළ මුනිතේ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව එතකොට අපි මේ කය කියලා ගත්ත එක තනිකර දුකක්. ඒකයි දුක්ඛස්කන්ධය කියලා කියන්නේ. දුක අපි කවුරුත් කියනවා පළවෙනි පළවෙනි ආර්ය සත්‍ය නම් මට තේරුණා. දෙවෙනි එකත් ටිකක් තේරුණා. තුන්වෙනි එකත් ඉතින් මම පොතපතෙන් ඉගෙන ගත්තා. හතරවෙනි එක තමයි මට තේරෙන්නේ නැත්තේ කියලා. එහෙමත් කියන කට්ටිය එනවා. පළවෙනි එක කොහෙත්ම තේරිලා නැහැ. ඒක තේරුණා නම් හතරවෙනි එක දක්වා පාස්. මොකද අර ඒක දෙපාර්තමේන්තුවක් වෙන් කර ගන්නවා. මේ අපි දෙන්න ඉන්න තැන විතරයි සැප. අනිත් හරිය දුක. මේ අපේ අර මේ දරු මල්ලන් ඒ කියාපු තන්පතු ආදී සුරක්ෂිතව තියෙන තාක් සැපයි. ඒකට පොණක් හරි පොඩ්ඩක් වුණා වෙලාවේ තමයි දුක. නමුත් බුදුරජාණන් වහන්සේට පේනවා ගැඹුරින්ම මේක තුල ඇති කරගන්න හිත ඇතුලේ ඇති කරගන්න දුක් කන්දරාව. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සංඛාර පරමා දුක. සංස්කාරම දුක් ගොඩක්. සංස්කාර කියලා ගැඹුරින් ගත්තොත් අර හිත තුල ඇතිවන චේතනා ශක්තියින් දැන් අපි හිතමු මහා ධනස්කන්ධයක් ඇති කෝටිපති කියලා හිතාගන්න තැනැත්තා සැපෙන්ද ඉන්නේ රැයක් ගත කරන්නේ කොයිතරම් බයෙන්ද ඒ තන්පතු වලට මොනවා වේද බැංකුව වලට මොනවා වේද හෙට දවසේ කොයි විදියට වේද අර කියාපු ආර්ථික උද්ධමන ආදී විපර්යාස වලින් මේවට මට මොනවා වේද ඔන්න විදිහේ චින්තන මේ දුක්ඛන්දරාවක් මැදයි ඉන්නේ නමුත් ඒක තේරෙන්නේ නැහැ ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ සංඛාර පරමා දුක සංස්කාරම දුක් ගොඩක් ඒ සිටිවිලි රාශියම දුක් ගොඩක් එතකොට ඒ සංස්කාර උඩයි මේ විඥාණය පවතින්නේ අපි මේ විඥාණය කියන එක ඒක ඝන තනිකර දෙයක් කියලා හිතා ගන්නවා නමුත් එක් අවස්ථාවක මේ ප්‍රශ්නයම නැඟුවා ආනන්ද ස්වාමින් වහන්සේගෙන් උදායි කියන ස්වාමින් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්ද ස්වාමීනි මේ ඔය එහෙම නැත්නම් ආවුසෝ කියලා කියන්නේ අවත්නි මේ භාග්‍යතුන් වහන්සේ මේ කය අනාත්මය කියලා ප්‍රකාශ කරපු එක නම් මට තේරෙනවා විඥානය අනාත්මය කියලා කොහොමද අපි තේරුම් ගන්න? ඒක මට තේරුම් කරලා දෙන්න කිව්වහම ආනන්ද හාමුදුරු ප්‍රකාශ කරනවා මේ විඥානය කියන එකත් හය ආකාරයයි අපි හිතා ගන්න ඕන තනිකර තියෙන දෙයක් නෙවෙයි අසත් රූපයක් නිසයි ඇස පිළිබඳ විඥානය. කනත් ශබ්දයක් නිසායි කන පිඳ විඥානය. කන තිබුණු පළියට විඥානයක් නේ එතන නෑ. රූපය අතන තිබුණා පළට විඥානයක් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වන පටිච්චසමුප්පාද කියන්නේ ඒකයි. ඇසත් රූපයත් එක්ුණු තැනයි. එකතු වෙන්නේ මානසිකාර්ය තුලින් මානසිකාර්ය ඒකට තියෙන ඇල්ම ආදිය නිසා එකතු වුණු අවස්ථාවේ තමයි චක්කු විඥානය පැන නගින්නේ. නමුත් අපි හිතා ගන්නවා හරියට ඒක එහෙම කියනවා නම් ගිනි පෙට්ටිය තුල ගින්දර තියෙනවා කියලා හිතා ගන්නවා වගේ. ඒ විදිහේ මෝඩ අදහසක්. ඒකට ගිනි පෙට්ටිය කියන බව ඇත්ත. නමුත් අර ගිනි කූරේවත් ඒ කිසිවෙට්ටියේ පිටපැත්තේවත් නැහැ ගින්න. ඒක අතුලපු අවස්ථාවේ ගින්න පැන නගින්න. ඒ වගේ ඇසත් රූපයත් එකතු වුණු තැන. චක්කු විඥානය. ඒ වගේම කනත් ශබ්දයත් එකතු වුණු තැනයි චක්කු විඥානය. ඉතින් මේ විඥානය මගේ කියලා හිතාගන්නේ අන්තිමට. අනිත් ඒවා කෙසේ වෙතත් ඒක ඒ තරම් ශීඝ්‍රයෙන් කරකැවෙන නිසා විඥානයේ තරම් හිතාගන්න බැරි උපමාවක් දෙන්න බැරි තරම් වේගයෙන් කරකැවෙන නිසා ලෝකයා එතන බැඳෙනවා මේක මගේ ආත්මයයි කියලා. රූපය මගේ ආත්මය නොවන බව මට හිතාගන්න පුළුවන්. වේදනාවක් නැති වෙන බව පුණා. නමුත් අන්තිමට අල්ලගන්නේ විඥානයයි. ද ලොකු ධානලාගින් පවා එතනයි ගිහිල්ලා ඉරුනේ. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා වෙන එකක් තමයි මනෝ විඥානයේ පවා. මනසත් මනසට අරමුණු වන දෙයක්. අරමුණු වෙන දේ කොයි හෝ වේවා කුමක් හෝ වේවා ඒ මනසට අරමුණු වෙන දේ ඒකත් මේ දෙක එකතු වෙලයි මනෝ විඥාණය පෙන්වගින්නේ. නමුත් කොයිතරම් වේගෙන් එක සිද්ධ වෙනවද කියලොත් අපිට මේක මගේ මගේ විඥාණය වෙනස් නොවී තියෙනවා කියලා හිතනවා. ඉතින් මේන මේක ඒක තමයි බුදුරජාණන් වහන්සේ විඥාන සෝත නමින් හැඳින්වුවේ ගංගාවක් ගලා බසින්න වගේ දීර්ඝ කාලයක් සංසාරේ මේ සත්වයාගේ විඥාණය එක එකක් අල්ලගෙන ගංගාවක් ගලා බහිනකොට ගල් පෙරලාගෙන ගල් යටින් අරින් මෙන් ඇදිලා යනවනේ ඒ වගේ අර තණ්හාවේ අවිද්‍යාවත් තණ්හාවත් වේගයේ උඩ මේ ගත්තු දෘෂ්ටිය වැරදි අනිත්‍යතා නිත්‍ය සංඥාව උඩ අර විඥාණයත් ඒ අරමුණු අල්ලමිනි තාමත්ම වේගෙන් යනවා. ඒ ඇල්ලීමට සමහර විට බුදුරජාණන් තවත් උපමාවක් දෙනවා. වේගයෙන් කැලයක ගහින් ගහට පනින වඳුරෙක් හිතන්නේ නෑනේ මම මේ අත අල්ලනවා කියලා. කොහොම හරි වේගෙන් ඒ උට පුරුදු කොයිතරම්ද කියතොත් බිම වැටෙන්නේ නෑ. අල්ලල්ල යනවා. ඒ වගේ තමයි මේ විඥානයත් අරමුණු අල්ලගෙන යන ශීඝ්‍රයෙන්. ඉතින් ඔන්න ඔය ටික ඔය රහස හෙලි කරගන්න එකයි යෝගාවචර පින්නතාවට තියෙන්නේ. ප්‍රත්‍යක්ෂ කරගන්න එකයි ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අර මානසිකාර්ය කියලා කියන අර මෙනෙහි කිරීම යොදන්ට වෙනවා ක්‍රමානුකූලව. එහෙම ඒ අවස්ථාවක තමයි අන්න අර ආනන්ද හඳුරගෙන පැහැදිලි කරන ආකාරයට මේ කොතනකවත් අන්තිමට බලනකොට විඥානයවත් ආත්ම ස්වභාවයක් නැහැ. මොකද විඥානේ පවතින තන්න අර සංස්කාර උඩයි අර රූප වේදන අර අසත් රූපයත් ආදී දේවල් එකතු කරලා සකස් කර ගැනීමක් සකස් කරගත්තු දෙයක් ඒ අවස්ථාව යම් කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒක තුලින්ම විඥානය නිරුද්ධ වෙනවා. එතකොට නොදැනීම තුලිනුයි විඥානය අවිද්‍යාව නිසායි. අවිද්‍යාව නිසා ඇති වෙන සංස්කාර සංස්කාර අවිද්‍යාව නිසා යම් සකස් කිරීමක් ඇති වෙනවනම් ඒ සකස් කිරීම නිසා වොන්න අපේ විඥානය කියලා ගත්ත දෙයක් තියෙනවා. යම් අවස්ථාවක සංස්කාර සංසිඳනවා නම් ඒ අවස්ථාවෙම විඥානයත් නිරුද්ධ වෙනවා. අන්න ඒ தත්වය තමයි එතකොට මූලික අර මුළු විඥානයත් දැවෙන தත්වයක් නම් සම්පූර්ණ නිවීම ප්‍රත්‍යක්ෂ වෙන්නේ විඥානයත් නිවුණු අවස්ථාවයි. විඥාන නිරෝධ අවස්ථාවයි. එතනම තමයි භව නිරෝධය. එතකොට භව නිරෝධෝ නිබ්බාණං කියලා කියන්නේ භව නිරෝධය නිවනයි. අපි ලෝකයා සාමාන්‍යයෙන් අර භව තෘෂ්ණාව ඇති කෙනාට මේ මේ ධර්මයට කිට්ටු වෙන්නවත් බෑ. නමුත් අන්න බුදුරජාණන් වහන්සේගේ ආපු විවෘත මනසකින් මේක දිහා බලනවනම් ওই පතන්නේ සසර විමුක්තිය නම් දුක කෙලවර කිරීම නම් මේ දුක්ගින්න නිවීම නම් අපිට ඔන්න ඔය ආකල්පය ගන්න සිද්ධ වෙනවා. එතන පටිච්ච සමුප්පාදයේ වෙන බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා අර යෝගාවචර පින්වතා ඒ අවබෝධයෙන් යමුරට යන්න යම් අවස්ථාවක තේරුම් ගන්නවා මේ විඥානයත් හේතුප්‍රත්‍ය උඩයි තියෙන්නේ. ඒ අවබෝධයත් එක්කම එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වීම තමයි පරම ශාන්ති හැටියට දක්වන්නේ. ඉතින් අපි මේ කවුරුත් මේ පින්නතුන් අද දවසේ මේ වටිනා සීලයක් සමාදන් වෙනවාද මේ ශාසනික ගමන යන්නේ සීලේන ආරම්භ වෙන්නේ. ඒ සීල සමාදානයේ සීලයක පිහිටලා වටිනා සීලයක තම තමන්ට පුරු පුරුදු භාවනාවල යෙදුණා. අද දවසේ මේ ධර්ම දේශනාවත් විශේෂයෙන්ම මේ විදර්ශනාවට නැඹුරු එකක්. ඉතින් මේකත් උපකාර කරගෙන තම තමන්ගේ ඒ මේ යන සංසාර ගමන මෙතෙන්දීම කෙලවර කරගන්න පුළුවන් නම් ඒකට ඒ තරමට උත්සාහවත් වෙන්න ඕන. ඒකට මේතික් මේ රැස් කරගත්තු මේ සීල සමාදානයේ ඊළඟට සීල් පිරිසට දන් දීම ආදී අමතර කුසල් හැම එකකින් ඒ වගේම Taman බණ භාවනා කරලා ලබාගත්තු සමාධි ශක්තියත් මේ ධර්ම දේශනාව තුළින් උරාගත්තු යම්කිසි විදර්ශනා ශක්තියක් තිබෙනවනේ ඒකත් උපකාර කරගෙන ඇතිතාක් ඉක්මනින් මේ තාසන පරිහානියට කලින් සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවිදීන් තුම් අමා මහ නිවන සැනසීමට මේ කුසල ශක්තියත් හේතු වාසනාද ප්‍රාර්ථනා කරන්නේ. අවිචේසිත අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ බඳු මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණමය කුසලයන් ධර්මයෙන් කැමති නම් ඒ අනුමෝදන් වීම තුලින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගින් තුම් අමා මහ නිවන සැනසෙත්වා තමන්ගේ විඥාතින් උත් ඇතුළු කියලා එහෙම ප්‍රාර්ථනා කරගන්න. ප්‍රාර්ථනා කරගෙන මෙන්න මේ ගාථා කියලා පින්දෙන්න. ඊතාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තා ජනි දුක්ඛා භයප්පත්තා ජනි භයා සෝකප්පත්තා ජනි සෝකා හොන්තු සම්බේ විපානිනෝ දුක්ඛප්පත්තා ජනි දුක්ඛා භයප්පත්තා ජනි භයා සෝකප්පත්තාරිනි සෝකා මුන්තු සබ්බේ විපායෝ දුක්ඛප්පත්තාරිනි දුක්ඛා භයප්පත්තාරිනි භයා සෝකප්පත්තාරිනි සෝකා මුන්තු සබ්බේ විපායෝ සබ්බීතියෝ විවර්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පුචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න